තුළ දේශකයන් අනුභවන්සේ ශ්‍රී කල්යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක අපවත් වී වදාලා කි පූජ්‍ය කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමීන් වහන්සේ Thank you. තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස හොඳයි නිබ්බේධික සූත්‍රයේ අද අවසාන දවස අවසාන දවසේ කිව්වේ ඒකේ කොටස් හයක් තමයි මේක සංවිධානය කරන தත්ත්වය ඉදිරිපත් කරන්නේ. මේ කොටස් හයෙන් පහක් කියුවා. අර තීනේ හය වෙන එක. ඒකට දැන් මෙතන අපි දෙන්නගෙන ගියේ මොකද්ද? හිත නිවීමටපත් වීමේ தත්ත්වය උසුලා ගැනීම සඳහා. නිබ්බේධික කියලා දෙන්නේ එහෙමයි. ඒ නිවීම தත්ත්වය උසුලා ගැනීම සඳහා මෙන්න මේ කරුණේ ධන්න ප්‍රමාණය හැටියට ඒ පුද්ගලයාට ඒ නිවීම తත්වය පවත්වන්න පුළුවන්. ඒ නොදන්නා පුද්ගලයාට හදිස්සියෙන් හමු වෙන විදුලි පාරක් වගේ ඒක හදිස්සියෙන් නිවීමක් ආවත් ඒක එවලෙම නැති වෙනවා. මේ ක්‍රමයේ දැනගත්ත පුද්ගලයාට නිවීම පවත්වන්න පුළුවන් කියන්නේ එකයි මේ සූත්‍රයෙන් පෙන්වන්නේ. එතකොට නිවීම නැතිවීමට හේතුව ප්‍රධාන වශයෙන්ම කාමයේ බව කිව්වා. කාමයේ පිළිබඳව කොටස් හයක් හයක් පෙන්නවා කාමයේ හැඳින්වීම, එය පැවතීම, වෙනස්කම, එයින් ලැබෙන විපාක, ඒ නිරුද්ධ කිරීම, නිරුද්ධය පවත්වා ගැනීම. එතකොට ওই කාමයේ තමයි මේ කියන සියලු රිදුම් දෙන தත්ත්වයන් උදා කරලා දෙන්නේ. නමුත් ඊට අනුසුරු වේදනාව වේදනාව තමයි කතා කරන්නේ. මොකක්ද මේ අදහස් කළේ? කාමයාගේ ප්‍රමාණය කාමයාගේ ප්‍රමාණය වැඩ කරන ප්‍රමාණය වේදනාවෙන් තමයි දැනගන්නේ. දැන් ඊටාම තද වේදනාවක් පුජ්‍යලීගේ මානසික මනසට වැටෙනකොට ඒ කියන්නේ ඒ බර ප්‍රමාණයට කාමයක් එතන වැඩ කරලා තියෙනවා. ඒ කාමයේ ගැටුමක් තමයි අර රිදුන් දෙන සත්‍යය උදා කරන රත්ති නැති කර. ඒතර අන්න එතනින් පෙන්නවා ඍදුම කාමය පදනම් කරගෙන උපදින එක. කාමය නැත්තම් ඍදුම් නැහැ කියන එකයි. ඒතකොට දැන් අපි රහතන් වහන්සේලා ගැන කතා කරද්දී අපි කිව්වා උන්වහන්සේලාගේ సంతානයේ කාම ශක්තිය නැති නිසා උන්වහන්සේලාට මොකද රිදෙන්නේ නැහැ. උන්වහන්සේලාට විඳීමක් දැනෙනවා. රිදෙනවා කියන්නේ වේදනාව උසුලන්න බැරි වට. ඒකට තමයි සිදෙනවා. ඒකට ඍතුව කියන එක කාමයේ සතු අපේක්ෂාව පදනම් වෙච්ච ක්‍රියාවක් බව එයින් පුද්ගලයාට හඳුනගන්න පහසු වීමට වේදනාවන් වේදනාවේ ප්‍රමාණයෙන් දැනගන්න පුළුවන් කාමයේ අදුද නැද්ද? ඒකට දැන් දැන් අපිත් එක්ක අදත් කලින් මේ කවුරු කවුරුත් මේ මාතෘ කතා කරලා කියන්නේ අර අපිට දැන් හොඳයි කියන්නේ. මේ අපිට දැන් හොඳයි කියන්නේ කලින් ලින්දපු වේදනා තමන් තුළ අඩුයි කියන එකයි කියන්නේ. ඒක එයින් කියන්නේ මොකද්ද? සමාජයේ සිත රත් කිරීමට හේතු වන කාම ශක්තිය තමන් තුළ අඩු වෙච්ච ප්‍රමාණය අර කතා කරනවා ඉස්සරට වඩා දැන් අඩුයි කියන එකයි. එයින් කියන්නේ මොකද්ද? අර නිවීම දැන් මෙන්න මෙච්චර දුරට අපේ හැදිලා. ඒ කතා කරන හැම දෙනෙකුගෙන්ම කියවෙච්ච වචනවල තියෙන්නේ දැන් මිනීම අපේ సంతානේ මෙන්න මෙච්චර හැදිලා. ඉස්තර කර්මත පිච්චෙන්නේ නැහැ. ඔන්න ඕකයි බුදුහාමුදුරුවෝ නිවන කියලා කතා කරන්නේ. දොරේ මිනීම තමාගේ సంతානේ පිළින ප්‍රමාණය දැනගන්න වේදනාව උදව් වෙනවා වගේම ඒ උපදින වේදනාව පිළිබඳව ඒ උපදින වේදනාව ආශ්‍රිත උපදින හැඳිනීම හැඳිනීම කියන්නේ ඒ පිළිබඳ හිතේ ඇතිවෙන අදහස් දැන් අහවලා Tamanta දෝෂාරෝපණය කළා ඒ දෝෂාරෝපණය කරනකොට Tamange හිතේ ඇතිවෙන වේදනාව කොපමණ ලොකුද කියලා විශාලද කියලා දැනගන්න එන අදහසින් ඒ ඒ සිද්ධිය පිළිබඳව සමාධි හිතේ ඇති වෙන හැඟීම සංඥා හැඟීමෙන් තේරුම් ගන්න පුළුවන් කොහොමද කෙනෙක් නම් හොඳයි යාට වැඩක් හොඳට මම දෙන්නම් ඒ එක සංඥාවක් වේදනාව එයා බාරගත්ත හැටි වේදනාව වැඩි නිසායි වේදනාවේ බලවත්කම සංඥාවෙන් කියන්න පුළුවන් එතන කියනවා තවත් සත්‍යයකට ආවහම ඒ සිද්ධියම වෙනුවෙන් කතා කරනකොට හැඟීම මේ කියන්න පුළුවන් මේ මොනවද මෝඩ මිනිස්සු වා කියවල හරියනවා අන්නේ ඒ පෙන්වන්නේ වේදනාව අඩු වෙච්ච තරමට සංඥාව වැඩ කරන හැටි දැන් තවත් එක්කෙනෙක් තවත් අවස්ථාවක් කියයි මේ මිනිස්යාගේ මේ මෝඩ කතාවල් එයාට වටහා ගන්න මම දවසක් හම්බෙන්න යනවා මොනවද මේ මෝඩ කතා ඒ උදා දුරතර සිද්ධියේ එක තියෙන ගැටුම නැවතිච්ච බවට සාක්ෂිය ඒ ගැටුම නැවතිත් නැවතින්ද නැවතින්ද තමයි අඩු වෙන්න අඩු වෙන්න තමයි වේදනාව අඩු ගැටුමකින් ගැටුමකින් වේදනාවක් වර්ධනය වෙනවා එතකොට මේ ගැටුම කොහොමද මොකටද සිද්ධ වෙන්නේ කිව්වොත් අදහසට විකුත් විරුද්ධ දේ එකයි මේ ගැටුව ඇති. අදහස මොකද්ද හැම වෙලේම අපි ගෞරවයෙන් සැලකිල්ලෙන් නම් මේ පොහසත්ක සත්‍යයක් ඇතු මේ ඔක්කොම අපි ජීවිතවල තියෙන මේ අපිට දුක් දෙන අදහස්. ඕවා තමයි අපේ ළඟ ගොනු වෙලා. ඕක අපේ ළඟ අලුතෙන් ගොනු වුණා නෙවෙයි. ඔය සංසාරයට වැටිච්ච සත්‍යය තුළ ජීවිතය රඳවීම රැඳවීම උපකාරවන කෙලෙස් ශක්තියේ තීන සංඥාවල් ඒවා. ඒවා අමුතුවෙන් අපි අමුතුවෙන් නරක කළා නෑ. ඒ පිළිච්ච නරකම තමයි. අපි නරකයි. එතකොට ඒ හැඳීම මිනිස් ආත්මයට ආපුවාම බහුල මේ වර්ණනේ. ඒ මොකද උපක්‍රමශීලී සත්‍යයක් මිනිසා තුළ වැඩි වෙනවා. මේ උපක්‍රමයක් එක්ක අර අදහසට මේ බොහොම පොහොර වැටෙනවා. ඒක අතාරින්න විදිහ මොකද උපක්‍රමයේ දන්න නිසා ඒක ඉෂ්ට කරනවා. ඉෂ්ට වෙන්නේ නැහැ. අවදක්කත් ඉෂ්ට වෙන්නේ නැහැ. ඉෂ්ට වෙලත් නැහැ. නමුත් යාට පේනවා. ඉෂ්ට වෙනවා කියන්නේ. අන්න ඒ ඉෂ්ට කරගන්න ගිහිල්ලයි ඒක ප්‍රතිවිරුද්ධ ස්වරූපයක් මතේනකොට ඒකත් එක්කයි ගැටෙන්නේ. දැන් ඔන්න අපි ඒකට තවත් පැත්තකින් ඒකට නිදසුනක් දුන්නොත් දැන් යම් කිසි කෙනෙක් රත්තරන් මහත්තයා ඒ තවත් ඇද්ද දන්නේ නැහැ ලෝකේ. මේ විදිහේ අය. මම නම් දැක්කේ එක්කෙනා මෙච්චරයි. ඈ කී දෙනෙක් මේ මහත්යාගේ දින කියනවා. මිනිහා උඩ යන්න හදලා ඉවලා. කියන්නේ විනිබ උත්සවස්ස හැඹරි හැඹරි මේ මොකද? අර අල්ල නැහැ. ඒක බදාගන්න. අර අල්ලන මදි. අර හැඹරිලත් අල්ලන්නේ. ඒ විලිමත් ඉස්සලා අල්ලන. ඒ අර අර ඇල්ලින්නේ අමාරුයි ඒක. ඒක ඉතින් සැපද? නෑ ඒක අහන්න අහන්න දුකයි. දුක කියන්නේ මොකක්ද? මේ දුරෙන් තමයි මේ කියන්නේ. අද අද තියෙන්නේ ඒකයි. ඊළඟට සංඥාව එක්ක දුක් දීමට එක්කාසේන මූල ධර්ම හතරක් තියෙව ආශ්‍රව කියලා කැමැත්ත ඉටු කරගන්න ගිහිල්ලයි හැම අවුලක්ම හැම අවුලක්ම අටක. මොකක්ද තැන? තැනස්තර කෙලෙස් වලින් දෙන බල මේ අදහස ඉටු කරන්න යාම තමයි මේ කැමැත්ත කියලා අපි අරන් තියෙන්නේ. කැමැත්ත කියන්නේ ඔක. කෙලෙස් වලින් දැන් හැඟීමක් දෙන. ඒ හැඟීම ක්‍රියාවට දානකම් අපිට උගලන්න බෑ. ඒක සාර්ථක කරන්නයි හදන්නේ. ඉතින් කවුද මේ දුක් දෙන්නේ? අර මේ කෙලෙස්. හරියට යම් කිසි කෙනෙක් කියනවා ඔන්නතනින් ගිහිල්ලා හැත් පයින්නවා කියලා ලින්දකට වැටෙන්න මිනිහා යෙදුවොත් අර අරමියේ කීමට පැන්න නිසායි එයා ලින්දට වැටෙන්නේ. ඒ මිනිහා කීමට පැන්නේ නැත්නම් ආ හොඳයි මම ඉතින් පුළුවන් වෙලා කරන්නම් කියලා ටිකක් පහුණා නම් ඒ මිනිහා වලේ වැටෙන්නේ නැහැ. ඒ වගේ මේ කෙලෙස් වලින් දෙන බලපෑම ඒ පුද්ගලයා ඒකට යට වෙන ඒවලෙම ක්ෂණිකව යට වෙන නිසායි ඔය අමාරුව. ඒකට දින්දක් අර විදිහට ටිකක් පරක්කු කරන්න පුළුවන්කම තියෙනවනම් බොහෝ දුරට බේරෙනවා. බෑ. බැරි හේතුවක් තියෙනවා. ඒ මොකද්ද? අරක හරියට ඒ කෙලස් වලින් අර බලපෑම දෙන්නේ ජීන්දර ගිනි රස්නයක් දෙමි. සිත රත් කරමින් එක දෙන්නේ. ඒ රත් වීම උහුලන්න බැරි. දැන් යම් කිසි කෙනෙකුට හබ්බ පාරක් ගහලා දැනගෙන ඔයිට වඩා සැරෙන් දෙනවා මේ කරපන් ජීව හැටි අර ඍදුම උගලන්නත් බෑ ලැබෙන්න කියන ඍදුම උගලන්නත් බයයි ඒක නිසා ආයෙ වැඩි කරනවා අනේ වගේ අපේ කෙලෙස් වලින් ජීවිතේ එක පාට රක් කරනවා රක් කරපුවාම කියන ඕන දෙයක් කරනවා අර අරකින් බේරේ එවදේ තරම් පුච්චනවා ඇතින් පුච්චනවා මේ නොගලොක් පුච්චනවා තව කියනවා වගේ ඇතින් පිටන නිසා ඉක්මනින් කරන්නේ ඒක නිසා ඒක නිසා අර පරක් වෙන්න බෑ මේ තරම් බලපෑමක් අපේ ජීවිතයේ පිළිබඳව ඒ ධර්මයෙන් තියෙන බව දැන් ඕක කරුණෙන් තේරුම් ගන්න පුළුවන් වෙයි. එතකොට මේ <clears throat> ආශ්‍රව තේල කාම බව ඒ ඉතු කරගන්න ගිහිල්ලා ඒ අමාරේ වැටීම හේතුව වෙන්නනවා එතනම වැරදි පිළිගැනීමක් එක්ක දරන්නා වූ වැරදි උසය. දික්ටි අවිද්‍යාව. කාම බව දික්ටි අවිද්‍යාව. ඔය හතරේ තියෙන ඕක. යම් කිසි අදහසක් ඉටකර ගැනීමට ඊට සහාය වන්නා වූ නිමිත්තෙක් දෙන්නේ මේ සහාය වෙනවා කියලා හිතන නිමිත්තෙක් දෙන්නේ වැරදි පිළිගැනීමක් එක්ක වැරදි උත්සාහයක් දැරීම නිසා. ඒකට දැන් මේක විසින් කරන්නේ මොකක්ද? මේක විසින් මේ මේ ඔය ඔය ධනයේ සිද්ධි විසින් ඔය ස්වરૂපයට අයිති සිද්ධිය විසින් කරන්නේ මොකද්ද? හැම වෙලේම කර්මයක් සංවිධානය. කර්මයක් සංවිධානය කරනවා කියන්නේ හැම වෙලේම මේ ක්‍රියාවට අනුව යම් කිසි ඵලයක් රසයක් tempat කිරීමක් කරනවා හරියට මේ එතක් කාලේට දෙල්ලි වල මේ අටකොස් යනවා. ඒ මොකද එලෙල සම්බල කන අටකොස් අමුවේ. මේ මේ කොටට. නමුත් පස්සේ වේලල තියෙනවා පස්සේ කන්න. අන්න ඒ වගේ වැඩක් ඒ වෙලාවේ ක්‍රියාව කරමිනුත් රිදෙනවා. ඊට පස්සේ ඔය ඍදුව නැවත ලබා දෙන්න අවස්ථාව හම්බුනොත් දෙන්නම් ඔබට කියලා හංගලා ජීවිතය ඇතුලේ හංගනවා. ඔය හැංගිල්ල තමයි කර්මය කරන්නේ. ඒකට කියනවා කර්ම ඵලය කියලා. කර්මය කියලා යමක් කෙරුණොත් ඵලයක් තියෙනවමයි විපාකයක් තියෙනවමයි. අර අර සිද්ධි කාමයේ ඉඳල් භව දක්වා ආශ්‍රව දක්වා ආපු සංවිධානය තුළ තියෙන්නේ මොකද්ද? දැනුත් දැනුත් දෙන්න වා පස්සේදී. ඒකෙන් බැරෙන්න හම්බෙන්නේ උපදින වෙලාවෙදි ඒක පාලනේ අපේ අතේ. මොනවාද අර රැස් වෙච්ච දේවල් අතේ තමයි පාලනේ. එයාට ඕන දිහාට යන්නේ නැහැ. යන්න හම්බෙන්නේ නැහැ. අර එක්කාසෙච්ච දේවල් විසින් තීරණය කරන තැනට අරයාගේ හිතේ නම් තියෙන්නේ දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක, මනුස්ස ලෝක, සුගති සංජාත සැප තමයි යාගේ හිතේ තියෙන්නේ. අතන තියෙනවා සංයෝගේ. තිරිසන් අපායේ, ප්‍රේතනිකායේ තියෙන ඔය ඔය දුක් අයිතිවාසිකම් ඒව ගොනු කළා. ඔය ඔය හොය යන්න හදන්න දෙපා වරේ යන්නේ කියලා අතෙන්ද තල්ලු කළා දාන්නේ යාට තමන් ළඟ එක්කාසු කරුපේ සක්. කවුද කියන කර්ම විපාක. කර්මයක් තමයි ඒ උස්පංග මාර්ගය. ඒකට කාමය විසින් කර්මය හදනවා කියලා කාමය විසින් කර්මය හදනවා කියලා සම්පින්දන නිගමනයක්. ආ පොත කරනවා කොහම ඔක්කොම මත්තන් යලයන්. කාමය. ඒකට කාමය කියලා කිව්වහම එතෙන්ද ගන්නේ තමා යමකටද කැමති වෙන්නේ. කැමැත්ත සාර්ථක කිරීමට උත්සාහ වෙන්නේ කොච්චරද? එතන තමයි කාමය. ඒ උත්සාහයෙන් තමයි මේ කර්මය හදන්නේ. කාම කර්ම දෙකේ පිච්ච සම්බන්ධය. ඊළඟට අද අද තියෙන්නේ දුක්ඛ කියන පදය. දුක්ඛ කියන පදය. ඒ දුක්ඛ ගැන මේ කවුරුත් අහලා තියෙනවා. දේශනේ වීම දේශනේ වෙවි නැති වෙවි ඇති වෙලා තවතත් නැවතත් දූෂණය වීම නොනවතීකරණයකට කිව්වා දුක්ඛ කියලා. හොඳයි මේ නොනවතීකරණයක පැත්තක දාලා දුක්ඛ යන શબ્දයක් එක්ක අපේ අවධානය යොමු කරනකොට මේ දුක්ඛ කියන පදයේ අස්ති තියෙන්නේ මොකද්ද? විඳින්න බෑ කියන. දේශන. සෞම්‍යත්වයක් නෑ. ඒක තියෙන්නේ ආ ඔරොත්තු නොදෙන අයිතිවාසිකමක් ලබාගෙන තත්ත්වය. එතකොට ඔය ඔරොත්තු නොදෙන තත්ත්වය ඔරොත්තු නොදෙන අයිතිවාසිකම ජීවිතයත් එක්ක සම්බන්ධ කරන්නේ. උපකාර වෙච්ච වට්ටෝරුව තමයි දැන් මේ කලින් අපි මතක් ඔය වට්ටෝරුවට අඩංගු වූ සංවිධානය ජීවිතයේ තුල පවතින කල් ඒ පුද්ගලයා දුකේ අඩුකම් තියෙන්න පුළුවන් ජීවන සිද්ධාන්ත තුළ දුක්ඛයෙන් අයින් වෙලා නැහැ. මේ දුක්ඛය කියන්නේ මොකක්ද? ඒක සියුම්ව බැලුවොත් එක එක ක්ෂණයක් එක ක්ෂණයක්වත් නැහැ අපේ දුක්ඛයෙන් තොර වූ අවස්ථාව. දැන් මේ මේක හරියට පෙරලලා ගොනු කළා කොහොමද මේක නිසිතැනට ගන්න? ඒක තේරුම නිසිතැනට ගන්න යොමු කරනකොට ඒක තේරුම් ගන්න ඕන මේ මෙන්න මෙයක්. මොකද්ද? තමන්ද නිසංසලව තමන්ගේ සිත එක මට්ටමක සබා ගන්න නොදෙන එක නොදෙන එකයි දුක්ඛ කියන්නේ. තමන්ගේ සිත. දැන් තමන්ට ඕන මේ මේක දිහා බලා ඉඳ මේකට අවධානය යොමු කරගෙන මේකෙන් මුකුත් ගන්න නෙවෙයි දැන් එයාගේ ඉන්ද්‍රියට වැටලා තියෙන නිමිත්ත මේකේ. නමුත් මේ මේකෙත් එක්ක තමාගේ අවධානය යොමු වෙනකොට ඔය අවධානය දූෂණය කරන හැම පැත්තෙම. ශබ්දෙන්, ගන්ධෙන්, ආග්‍රාණේ, රසේ, ස්පර්ශ. හරියටම මේක දිහා බලද්දී මේකේ පිළිබඳව තොරතුරු යමක් තියෙනවා නම් Tamanට දැනෙන විදිහට ඒ කාරණයට ඒකාග්‍රතාවයෙන් යුක්තව අපට කවදාකවත් බෑ එක නිමිත්තක් එක්ක පවත්වන්න. ඒ මොකද ලෝකයේ තියෙන දර්ශන ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියන මේ පහ ක්‍රියාත්මක වෙනකොට අපේ හිත ඒවට ඒ පැත්තට මේ පැත්තට අර පැත්තට හැම පැත්තටම වැඩ කරනවා. ඔය වැඩ කරන එකට කියන්නේ තමයි ඔය යොමු වෙන එකට තමයි ඔය එක தත්ත්වේ පවතින නැතිවද තමයි මේ කියන්නේ දුක්ඛ කියන්නේ. දුක්ඛ ස්වરૂපේ එක එක දේ එක එක ආකාරවල දුක්ඛ සංවිධාන එක එක ආකාරවල ඒයින් වැඩි ඍදුම ලබා දෙන වැඩි දුක්ඛය දෙක්ක පැත්තට එයාගේ ඉන්ද්‍රිය හැරෙන ඇති. දවන්න අපි කියමු මෙතන මෙයා මේකේ දිහා බලයිද? කොහෙන් හරි මහා තමාගේ සිතට ප්‍රිය කරන શબ્දයක් ඇහෙනකොට මේකේ අත්හැරලා මෙහෙම හරවන්නේ ඒ શબ્දයේ පැත්තට කාරණේ මොකද? ඒ શબ્දයේ විසි තමා ළඟ තියෙන ශබ්ද කාමය කම්පණය කළා. ඒ ශබ්ද කාමය කම්පණය කරපුවාම එයාට උපදිනවා උසුලන්න බැරි වේදනාවක්. ඒ වේදනාව උසුලන්න බැරි කම නිසා ඒකෙන් බේරෙන්නයි අර ඉන්ද්‍රියේ පැත්තට යොමු කරන්නේ. නැත්තම් වෙන කිසිම හේතුවක් නැහැ. අර තමාගේ උපම් වේදනාව උසුලන්න බැරි නිසායි එයා ඒ පැත්තට හැදේ. මොකද්ද මේ වේදනාවේ හැඩය? මේ වේදනාවේ හැඩය ඕනේ. ඒක බලන්න ඕන. ඒක බලන්න ඕනේ කියන තමයි අපි ගන්නෙ. අපිට දැන් අපි නිදමනය කරන්නේ ඒක බලන්න. ඒ බලන්න ඕනේ කියන්නේ දැනට අපි දන්නා විවර මේ ක්‍රමය අපි අපිට වැටහිලා තියෙන හැටි කතා කරන්නේ. ඒක යටෝ කිසි ඉන්නේ ඕක නෙවෙයි. ඒක බලන්න ඕනේ මොකටද? ඒක බලන්න ඕන මේ උපන් වේදනාව නැති කරගන්න මම වෙන දෙයක් දන්නේ නැහැ. ඒකේ උදව්ව ලබන්නයි මම මෙයාට. ඒකේ උදව්ව. මේ උදව්ව ලබන්න ගිහිල්ලා තමයි විවිධ ආකාරවල කරදර ශේෂ්ත්‍රයන්ට වැටේ. කරදර මට්ටම් වලට වැටේ. ඒක ඒ උදව්වෙන් මේක නැති කරගන්න. දෙක. මේ මුක්තකද අපි මේ මොකද්ද ලෝකේ ඉඳන් කරන්නේ අපි දුක් ගැලවිල්ලක් ලෝකෙට තියෙන. අපි ශබ්දය ආපු තැනට ශබ්දය ආපු පැත්තට හැරිලා කියනවා අනේ මාව මේකෙන් බේරන්න. දර්ශනය ආපු පැත්තට හැරිලා කියනවා අනේ මාව මේකෙන් බේරන්න. හැම පැත්තම ආග්‍රහණය රසය දැන් යම් කිසි කෙනෙක් කියනවා ආවල් දිහාවේ මෙන්න මේ විදිහ රස කෑම. ඒක යන්තම් දිවේ ගෑවෙනකොට රස නහර ඔක්කොම පිනයි. කියනකොට අර මනුස්සයාට මොකක්ද වෙන්නේ? ශබ්ද රස දෙක සංයෝග වෙයි. දෙක මෙතන අවදි වෙයි. අර ශබ්දයේ උපකාරයෙන් රසකාමයේ මතේ. මතේ ඡාම සුවඳ ගහලත් නැහැ. දැකලත් නැහැ. කොච්චර මේ කාමයේ මෙතන බලපා බලවත් කිව්වොත් අරක නැගිටලා රත් කරන්න පටන් ගන්නවා. ඒ අවදි වෙනවා. ඒ අවදි වෙච්ච වෙලාවේ ඇතිවෙනා වූ වේදනාව වේදනාව උහුල ගන්න බැරුව අර සිංහිණි යනවානේ කොහෙද කඩේදී තමොත්ලේදී කොහෙද වති මේ මොකද වෙද මහත්ය හොයන්න දුවන්න වගේ අර කෑම පියාල හොයන්න දුවනවා කීටකට දැන් දෙද මොකද්ද මේ හැදිච්ච දෙද පරණ ක්‍රියාවක වර්ධි පරණ ක්‍රියාවක වර්ධින් කිව්වහම හේතුයි සංපත් වුණා වූ අරචු ඵලේ කර්ම යාගේ ඵලේ ඔය දැන් මේ සංපත් වෙලා තියලා අපරාපරි අවස්ථාවට අවස්ථාවේ එළඹිච්ච විට අන්න අරයා නැතිලා ඔය කතා කරන්නේ මටයි හ්ම් හ්ම් යම් නමු කියලා හිතන් ඇතිදෙන් දෙනවා සංඥා. ලොගියොත් එnde එnde පුච්චන. එnde එnde පුච්චන. ඒ ඩිංග ඩිංග පටන් ගන්නවා මොකද යන්නේ නැද්ද? තව ටිකක්. තව ටිකක් කියේ දිනියම් කරනවා මෙතන. බැරිම දෙන මිනිහා නැග්ග බස් එකේ තේර වැඩ අත්තර දාලා අතෙන් සිංගල මේ තනි දීසන එදෙනින්ද ඉතින් ඒක මෙයා සම්පූර්ණ කරගන්න. මේ කාටද යා මෙහෙවරක් කළේ? මෙහෙවරක් මෙහෙවරක් කළේ සමාජයේ ජීවිත දූෂණය කිරීමට සමත් වූ ශක්ති විශේෂයන් වලට දැන් මෙහෙවර කරනවා. උදෙන් සංජානනයට අපි කරන්නේ. මේ මාසිකට සැරයක්, හය මාසිකට සැරයක් නෙවෙයි. දිවාරාජ්‍යයේ හැම ක්ෂණයක් පාසාම ප්‍රතග්ජනය කරන්නේ ඔය මෙහෙවර වහල් ජීවිතයයි වහල් වැඩි කරන්නේ. ඉතින් එක්කෙන් ඔක අමිත්තක් නෑ. ඒක ඒකට තමයි ඒකෙන් තමයි හැදිලා තියෙන්නේ. කොහොම තමයි අපිව මිනිසෙක් වෙනකම් ක්‍රමයෙන් පරිණාම නීතිය යටතේ අපේ චිත්ත පරිණාමයෙන් ඇවිල්ලා තියෙන ওই ওই ක්‍රමයේ යටතේ තමයි. ඒ ක්‍රමයේ යටතේ ආවිල්ලා ඒ වාසයන් කාලයක් අපි විඳලා තමයි ඊට පස්සේ මෙන්න දැන් මේ පින්නතුන් ආරම්භ තියෙන පියවර තෙන්නේ. ඒක දැන් දුක්ඛ කියන ඒ පදයට අයිති ක්‍රියා ස්වરૂපයේ හැම වෙලේම අපේ සිත දෝෂණය අපේ සිත දෝෂණය දෙලා කියේ අර එක නිසංසල ස්වરૂපයකින් නිසංසල ස්වરૂපයෙන් අපට සිත පවත්තන්න නොදෙන එකයි මේ දුක්ඛ කියලා කියන්නේ. එතකොට අපි ගමු අකුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකෘත ධම්මා කියලා ලෝකයේ ජීවීන්ට අයත් ධර්ම ස්වરૂප කොටස් තුනක් බෙදලා තියෙනවා. ධර්ම ස්වરૂප කොටස් තුන. අකුසල ධම්මා කුසල ධම්මා අව්‍යාකෘත ධම්මා. මේ අකුසල ධම්මා කියන්නේ මොකද්ද? මේ කියන දූෂණ ස්වરૂපේ. දුක්ඛ කියන මේ ස්වરૂපය ජීවිතේ සීමා රහිතව ලබා ගැනීම සඳහා tempat වෙලා තියෙන යම් ධර්ම සත්‍යයක් යම් දැරීම් ස්වરૂපයක් යම් තරම් තමන්ගේ ශක්තිය තිබෙනවා නම් ඒකටයි අකුසල ආදම් දැන් තියෙන්නේ හොඳ නැති දැරීම් ඒ බව දැනගන්න හැම වෙලේම දූෂණ හැම වෙලේම දූෂණ ඒ දූෂණය කිව්වම එක සංසුන් සත්‍යයකින්ද දෙන්නව. හරියට අ ගිනිය ඉන්න ගහකට ගියා. ගිනිය ඉන්න ගහට ගියාම එන්න එහෙන් කරනවා මෙහෙන් කරනවා එහෙන් කරනවා මෙහෙන් කරනවා අරෙන් අල්ලනවා මෙහෙන් අල්ලනවා අරෙන් ගසා දානවා කිසිම දෙයක් නෑ සමහරු ජීවිත වැටෙනවා. ගහෙන් බිමට වැටෙනවා ගිනියව කා. එතන ඉන්න බෑ. දැන් මේ අපිව වැටෙන්නේ පහරලා අපි වැටේ. හතර පහෙන් ඒකට. ඒ මොකද මේ දූෂණ වලින් රිදුම් ලබලා ලබලා මතු කර ගන්නා වූ ශක්තිය නිසා ඩොග් දාලා වැටෙනවා හතර පහෙන් කොච්චර. ඊට ගහේ ගිනිය කනවට වඩා කොච්චරම දුද ගහෙන් බීමට ඇවිල්ලා කොන්දක් කැඩලා මේ ඔක්කොම මේ අඳුගඳ කැඩිච්චා. අන්නේ වගේ තත්ත්වයක් අපිට ලැබෙනවා ඔය අපීට කියා තියෙන ඔය සතර පහයි කියන අයිතිවාසිකම කියලා. එතකොට දැන් ඒ නිරන්තර දූෂණයක් ලබා දෙන නිරන්තර දූෂණයක් ලබා අයිතිය යම් තාක් කල් යම් කිසි කෙනෙක් තුළ පවතිනම් ඒකට කියනවා අකුසල ආගම. ඒ දැරීම හොඳ නෑ. ඒකට අපිට පුජ්‍යලේ දියා බලපුවාම ඒ පුජ්‍යලයා හරියට චිත්‍රපටයක් වගේ එයා ළඟ තියෙන දැරීම් ස්වરૂප එයා විසින් ලෝකෙට පෙන්නන. එයා කරන්නේ ලෝකෙට පෙන්වන්න නෙවෙයි ලෝකෙට බලා ගන්න. දැන් මොනවද? උජාරු කතාව. තමයි උසස් තැන් කියලා කතා කරන්නේ. নানা ආකාරයේ ඒ මොනවද ඒ ඔක්කොම අනේ ඒ මිනිස්යාගේ වරදක් නේ. අර ඇතුලේ තැන්පත් වෙලා තියෙන දේවල් ඒ ඒ අවස්ථාවට ඉස්සරහට එනකොට අර විදිහ තමයි යාට කතා කරන්න වෙන්නේ. අනුන් හෙලා දැකි. අනුන්ගේ ප්‍රීඩාසිරි එයාදී යම් තරමක් නරකී කියලා සම්මත දේවල් ලෝකේ තියෙනවා. මේ ඔක්කොම සලා ධම්මා වලින් කරන වැඩ. ඒ දැරීම හොඳ නැහැ. ඒකත් දැන් ඒ ගණේ තමයි අපි කවුරුත් හිටියේ. එහෙම තමයි. නමුත් ලෞතර බුදුරේකුගේ ධර්ම න්‍යාය අසමින් ඒ තේරුම් ගනිමි. ඊට අනුව තමන්ගේ පිළිවෙත් පුරණ බුද්ධලයට වෙන්නේ මොකද්ද? එයා පිළිවෙත් පුරණයි කියන්නේ මොනවද? දැන් පිළිවෙත් පුරනවා කියන්නේ යම් සම්මත ක්‍රියා සමූහයක් අපි කරන සම්මත ක්‍රියා සමූහයක් ඒ සද්දාට සිල් ගන්න හොඳයි ඉතින් සද්දක් කරවන පාම්දරි ඇවිල්ලා සිල් ගන්න ඒක හොඳයි ඔය සම්මත ක්‍රියා එතකොට මේ පිළිවෙත් පිළිනේ කියන්නේ මොකද්ද ඒ සිල් ගන්න කියන්නේ මොකද්ද ඒ සුද්ධලය තමන්ගේ ඉන්න ස්ථානවල සමාධි නුමනා ප්‍රමාණයෙන් පිළිවෙත සාර්ථක කරගන්න බැරි නිසා වෙන ආකල්පයක් වෙන හැඩයක් අරගෙන අතෙන් දෙන්නේ මොකද කෙනෙක් බයිවන ඒක උහුලන්න පුරුදු වෙන්න කෙනෙකුගේ දුකක් පේනවනේ ඒ අසරණයාට පිහිට වෙන්න බැරි වුණත් ඔහු කෙරෙහි දයාවෙන් අනුකම්පාවෙන් බලන්නවා යාදී ඒ මොනවද කරන්නේ අර අපි ළඟ තියෙන්නේ කලින් රැස් වෙලා තිබුණේ. ඒක ප්‍රතිවිරුද්ධ ධර්ම ස්වરૂප වැඩිචෙක්කන වෙලා ගන්නවා. හැම වෙලේම මාන්නෙන් ක්‍රියා කරන මේවා තමයි අපිට පුරුදු වෙලා තියෙන්නේ. මේ කුසල ධම්මා කියන එක අපේ ළඟ තියෙන එකක් නෙවෙයි. අප විසින් සංවිධානය කර යුතු එකක්. සකස් කළ යුතු. ඒ කුසල ධම්මා වල ලක්ෂණය මොකද්ද? දූෂණය අඩුයි. දූෂණය අඩුයි. මේ කුසල ධම්මා කියන එක අපි ළඟ තියෙන එකක් නෙවෙයි. අප විසින් සංවිධාන කර යුතු එකක්. සකස් කළ යුතු. ඒ කුසල ධම්මා වල ලක්ෂණය මොකද්ද? දූෂණය අඩුයි. දූෂණය අඩුයි. දුක්ඛ ස්වરૂපය අඩුයි. කෙනෙක් ගාව කුසල ධර්ම තියෙනවා කියලා දැනගන්නේ අර දුක්ඛ ස්වરૂපය අඩුනා. අර ඇලුනායි සංකට්ඨලේ ඔක්කොම පැත්තට ඇඟිලි නමුත් එතෙන් ගමනක් කර කෙනෙක් දිහා අර බුද්ධයා දිහා කෙනෙක් දැක් මොකද මේ අරයට අරයාගේ හිත දූෂණය වුණේ මොකද? සැකේ. සැකේ කියන්නේ මොකක්ද? එයා විසින් රැකගෙන තියෙන දේවල් මොකකටෝ හානියක් වෙයි. අරයාගේ බැලිල්ල මෙයාට ඒකට අවිශ්වාස. මේ රකින්න දේවල් මෙයාලම තියෙනවා. ඒවා රැකීමේ පරමාර්ථය ආ ව්‍යාකූල වෙයි කියලා අර ගස් මේ කම්පනයක් එතකොට යම් කිසි විදිහකින් කුසල ධම්මා කියන ස්වરૂපය යම් කිසි කෙනෙකුගේ సంతානේ බිඳක් චුක්ක බිඳලා තියෙනවා අර දෙතුන් ගමන දහදොළස් ගමන බලනවා මෙයා සමහර විදිහේ මනුස්සයා බලන්නේ එයා අඳුරන එක්කෙනෙකුගේ හැඩේ තිබෙන විච්ච නිසා පිර නිසා එයා දෝ කියලා දැනගන්න වෙන්න පුළුවන් ඒක එයාගේ මතය මෙයා හිතන්නේ එහෙම නෙමෙයි අර විදිහ ඒත් යම් කිසි විදියකින් මෙයා ළඟ අකුසල ධම්මා කියන එකෙන් කුසල ධම්මා තිබුණා නේද? ඒ කියන්නේ සියත් පාරයක් බැලුවත් මට කාරිය. ඒක එනියාගේ වැඩක් නෙවෙයි මගේ. මොකද මට හානියක් වෙන්න මුකුත් නෑ. එයාගේ බැලිල්ලෙන් හානියක් වෙන්න මුකුත් නෑ කියලා Taman හිතන්න පුළුවන් නම් ඒක කුසල ධර්ම කුසල ධම්මා Tamanගේ సంతානේ ඒ ප්‍රමාණයට තියෙන බවට ලකුණු පෙන්වන සත්‍යයක්. ඒ මොකද දැන් අර නොයවසන මට්ටමේ දුක්ඛ ස්වરૂපෙට පත් කරන්නා වූ කාම ශක්තිය අඩුවෙච්ච බවට ලක්ෂණයක් අතරින් පෙන්නන. තවත් කෙනෙක් සමා ඉදිරිපිට සමාගේ නම්බුව ගෞරවය ඒ වගේ තත්ත්වයේ නොරකින ආකාරයෙන් යම් කිසි කෙනෙක් යම් යම් ප්‍රකාශ යම් යම් කතා කරනවා නම් ඒව අහගෙන මෙයාට කිසි කම්පනයක් නැතුව ඉන්න පුළුවන් නම් කුසලාගම. ඇයි? දුක්ඛය නැහැ. දුක්ඛය අඩු. අර શબ્දවල එකකින්වත් මෙයාට මොකද සිත දෝෂණය වෙලා නැහැ. ඒ මොකද? කාමයේ අඩු. කාමයේ ඒ ගම ඒ වර්ගයේ කාමයේ මෙයාගේ අඩු වෙලා තියෙනවා. ඒකට හිතෙනවා සාමාන්‍ය හිතෙනවා ඔය විදිහේ දේවල් වලදී ඉතින් එහෙම මේ සමාජයේ ඉන්න බෑ. වගේ ඒක වෙනම කතාවක්. ඒක වෙනම කතාවක් කියන්නේ මේ සමාජයේ එහෙම ඉන්න බැරි නෙවෙයි කොහොමවත් ඉන්න බැරි වෙලායි තියෙන්නේ. ඒක සමාජ කතාවක් වෙදෙන්නයි කියන්නේ. තමා තමා විඳින්නා වූ දුකෙන් පුද්ගලිකව ජීවිතයේ දුකෙන් බේර ගන්න ඕන නම් අර ධර්ම සමාජවල සංවිධානයේ වෙලා තියෙන බව අර ලකුණු වලින් දැනගන්න තරම් සුදුසුතාවෙන්න ඕන ඒවට තමයි කුසල අදහස. හොඳයි ඔය දැන් දැන් තමන් ළඟ තියෙන ධර්මය හොඳයි කියන එකයි කුසල ආදම්. හොඳ වැඩ කරනවා කියන එක නෙමෙයි. හොඳ වැඩ කරලා තමයි ඔය තත්ත්වේ මොනවද හොඳ වැඩ? අන්න අරවයි හොඳ වැඩ. කෙනෙකුගේ සමාත බාහිර ලෝකයෙන් ලැබේ. සියල් කම්පලයක් නැතුව ඉන්න යමෙකුට පුළුවන්. ඒ කියන්නේ මිනිහා දර්ශනය හරියට වැටලා. එයාගේ ඥාන ප්‍රඥා ඉඳිලා සකස් වෙලා ඒකයි මේ එහෙම ඉන්නේ. මොකද ලෝකෙට බෑ අඩු දුක් දෙන්න. තමා විසිනේ දුක හදන්නේ. තමා ළඟයි දුක තියෙන්නේ. ඒ දූෂණය වෙන එක මම පාවිච්චි නොවන එක විතරයි මට ඕන. ලෝකේ කිසිවක් නැහැ. ලෝකේ ප්‍රශ්නය නෙවෙයි. මගේ ප්‍රශ්නෙට ලෝකේ උත්තර දෙන්න නෑ කවදා. මගේ ප්‍රශ්නෙට මාම විසඳන්න ඕන උත්තර දෙන්න. ඒක නිසා මම මේ තනියෙන් සකස් කරගත්ත මා තුළ සකස් වූ දේ මා විසින්ම ඒවා නිසිත නිසිතත්වයට ගන්න. කියන තීරණය යමෙක් තුළ තියෙනවා නම් ඒ දර්ශනයාගේ වැටිලා. ඒ මොකද දර්ශනය වැටිලා කියන්නේ බාහිරින් සමාගේ ජීවිතයට සැනසෙල්ලක් ලබන්න බෑ. අභ්‍යන්තරේදී සැනසෙල්ලමක්. ඇයි හේතුව? බාහිර ලෝකයේ කිසිම කෙනෙක් කිසිම සතෙකුට දුක් දීලා නැහැ. දුක් විඳලා තියෙන්නේ යාගේ වරදි. ඒක අර අවියාකෘත ධර්මා කියන තැන තැනකොට ඒක නියම විදිහට ඔක්කේ. ඒ මොකක්ද? සිතමාන විකාව ඉතා අගෞරව කරන ආකාරය. එසි බුදුහාමුදුරුවෝ ළඟට ආවා. ඒ ආවේ ආයි ඒ දේශනාසනේ වාඩි නොවන තැන වැඩ හදා ඇවිල්ලා එයාගේ චෝදනාව ඉදිරිපත් කළා. මේ ගෑනු කෙනෙක් ඇවිල්ලා හිටන් මේ ඉස්සරහ කතා කරනවා. බුදුහාමුදුරුවෝ හදන්නේ. ඒ මොකද? අර ඒකේ කිසිම සම්බන්ධයක්. හොඳයි අපි කියමු. එවකට හිටපු ඒ පිරිසේ සිව්පන මේ මේ සතර රජාගේ පිරිස. සිව්වන පිරිස. මේ ඔක්කොම පිළිගත්තා කියන්නේ. මේ චින්තමානිකාව කියන එක ඇත්තයි. කොසල් රජුදොත් පිළිගත්තා, විසාකාව පිළිගත්තා, අනිත්‍යත්වත් පිළිගත්තා. බුදුහාමුදුරන් ප්‍රශ්නයක් ඒකේ නෑ. මොකද කොසල් රජු ඕනෙත් නෑ බුදුහාමුදුරන් විසාකාව ඕනෙත් නෑ, අනිත්‍යත් ඕනෙත් නෑ. ඒ අය නිසා නෙවෙයි බුදුහාමුදුරු බුදු. ඒ බුදු වුණාට පස්සේ පස්සේ එළිච්ච පිරිසක් අර බුදු නැහැ කිව්වේ සමාජයේ ওই දූෂණ සත්‍ය නැති කරන්නේ සත්‍යයටපත් වීමයි උන්වහන්සේ කියන්නේ ඒක ඉවරයි ඒ සම්පූර්ණ එනිසා ඒ අවස්ථාවේ උන්වහන්සේට ගෑනු කෙනෙක් කතා කරනවා එයාගේ උදරයේ මොනවද ගොඩක් බැඳගෙන තියෙනවා ඒවා ඔක්කොම පේනවා දැනෙනවා හැඟෙනවා ඉතින් එයා බුදුහාමුදුරන් හිතන්න මුකුත් තිබුණේ නෑ ඒකයි උන්වහන්සේ පීඩනය අපට නම්බුවට ගෞරවයට සත්‍යයට මේවා ඔක්කොම රකින්න ගිහින් අර ඇත්තගේ ඔළුව විකන්ද හිතේ. නමුත් බුදුහාමුදුරන් දෙන්නේ ඕන එකක් කියලා ඕන විදිහට ඇසිරලා ඕන වෙලාවට යන්න පුළුවන්. ඒකේ මට මොකද? ඒ මොකද? අර ලෝකෙන් මොනම සම්බන්ධයක්වත් තමාට අවශ්‍ය නැති බව තේරුම් අරගෙන තමන්ගේ సంతානේ තමන්ද බුද්ධලේ අස් කරපු නිසා. උන්වහන්සේගේ චිත්ත අව්‍යාකෘත බවසත්. අව්‍යාකෘතේ කියේ මොකක්ද? ඵලයක් ලැබෙන විදිහට කර්මය කියන කිසිම දෙයක් සිද්ධ වෙන්නේ. ඵලයක් ලැබෙනවා නම් ඒවල දුකයි. පස්සෙත් ඒ ඵලෙම තියලා දුක් දෙනවා. ඒක නැති කරනකම් කවදා හරි දුක් අව්‍යාකෘත කියලා කිව්වේ ඒ විදිහේ අර ඇත්ති ආවයි කියලා අමුතු සිදුමක් නෑ. අමුතු සැපකුත් නෑ. තිවිච්ච සැපය දුක් නැතිකම එහෙමමයි. දුක් නැතිකම එහෙමමයි මොන මෙහෙකට අදූෂණය වෙන්නේ නෑ. ඒ සත්‍යය සමහගේ සිත ආවහම අව්‍යාකෘතයි කියලා කියනවා. එතකොට ඒ සත්‍යයට නෑකම් කියලා ඒ தත්වයට කුරුමාගම ලබා දෙන්න. ඒ පැත්තට හරවන. ඒකේ හිවිකාරකම් ක්‍රමානුකූලව තමා සතු කරන ක්‍රමය තමයි කුසල ධම්ම. කුසල ධම්මවල සමාගයේ ජීවිතේ පවත්වන ධර්මත ඒ කුසල ස්වરૂපේ සංවිධානය හැබැයි නිදුක් වෙන්න ඕනේ. ඒක සම්මත කුසල නෙවෙයි. එනිසි නියම නිදොස් කුසල. දැන් සම්මත කුසලවල මෙහෙම තියෙනවා එකක්. මේ වැඩේ කරන්නේ අහවල් දේ ලබන්න. අන්න වැඩේ අක්කම ජොහර වෙනවා. අහවල් දේ ලබන්නයි මම මේක කරන්නේ. නෑ. මේක කරනකොටම ලැබෙනවා. ආයිත් මතුවට ලබන්න ඕනේ මේ ලබමින් තමයි මම කරන්නේ. ඒකට නිදුසුලංග. අරයා Tamanට යම් කිසි දෝෂාරෝපණයක් කරන වෙලාවේ මා ඒ පුජ්‍යලයට තමාගේ ඉදිරිපත් වීම හොඳට සබාගෙන යම් කිසි කෙනෙක් හිතුවොත් මම මේ එයාට මෛත්‍රී කෙරුවේ අහවල් අයිතිවාසිකම ලබන්නයි කියා. එයාලා ජීවිතේ ප්‍රමං සහාදී මේ මොනවා හරි එක්කන්න මේක ජොහර වෙලා යනවා. අරක හරියට තෙල් පාන් කඩේ තෙල් පාන් කඩේ වතුර දැම්මා. හරියට ඒකේ සාරවත් ස්වරූපේ නැහැ. අර තෙල් පාන් කඩේ වතුර දාව චර කර ගන්නවා වගේ ඒකේ නියම ස්වරූපේ. යම් කිසි කෙනෙක් යම් කිසි දෙයක් කරන්නේ ඒවලම ඒ රසේ දුක් විඳින්න මිසක් අස්සේ දුක් විඳින්න නෙවෙයි. මම අරයාගේ කීමට හිත නරක කරගන්නේ නැති කරුණු දාන්නේ දැන් සැප වෙන්නේ. ඔය දැන් මේ වෙලාවේ යෙදිලා තියෙන්නේ මට දුක් විඳින ස්වરૂප. දැන් මේ වෙලාවේ සාමාන්‍යයෙන් දුක් විඳින්න ඕන. නමුත් මම දැන් දුක් විඳින්නේ නැහැ. ඇයි? ඒ දුක් විඳින දේවල් මම පාවිච්චි කරන්නේ නැහැ දැන්. ඒකට කියන්නේ මොකද්ද? කුසලයක් කරනවා. කුසල් කරනවා කියන එක. හරි විදිහට වැඩේ කරනවා. හරි විදිහට වැඩේ කරනවා. හරි විදිහට. තමාට යහපතක් වෙන විදිහ. තමාට යහපතක් වන විදිහට නිදොස් යහපත. ඒ සාමාන්‍ය ලෝකයේ අපි සම්මත කරන යහපත් නෙවෙයි නිදොස් යහපතක් වෙන විදිහට යමෙක් කරනවා නම් යම් ක්‍රියාවක් ඒකට කියන්නේ කුසලය. එතකොට ඇහින් කනින් නාසයෙන් දිවෙන් පරි මොලේ හය පොලකින් කුසල් කරන. හය පැත්තකින් කුසල් කරන. ඒ කුසල් කරනවා කියන්නේ මොකද්ද? සිත දූෂණය නොවන තැනට සිතේ ක්‍රියාකාරීත්වය සංවිධානය කිරීමට සිතට මේ දූෂණ ස්වરૂපය ලබා දෙන්නා වූ සැකි 6 අපි පාවිච්චි කරනවා අර කුසල ස්වરૂපය කල්පනාව අපි ගත්තා ඒක මනේන්ද්‍රියටයි කල්පනා අපි කල්පනාව ලස්සට එනවා নানা ආකාරවල පැරණි මතකත් එක්ක යම් යම් අදහස්. ඒක ආස්තේ තියෙන කුණුකන්ද. ඒ සමාජයේ ජීවිතයේ දූෂණයටපත් කරන කාම ශක්තියෙන් ගැද්දෙච්ච හැඩ තියෙන එකක්. ඒ ඔක්කොම ඒවා ඒ ආදීනව සලකලා එහෙම නෙමෙයි ඕක හිතන්නේ. එදා මං හිතුවා හරි එහෙම තමයි එදා මං දන්නේ නැහැ. අද මේ මිනිස්සයා කොයි තරම් ඒ මත විරුද්ධවාදීකම් කළා. මේ මිනිස්යාගේ විරුද්ධවාදීකම් කළේ ඒ මනුස්සයාගේ මානසික මට්ටම රිදුම් දෙන තත්ත්වයකටපත් වෙනවා. අනේ මනුස්සයාට රිදුම් නොදෙන සිතක් පහළ වේවා. කියලා හිතන තරම් සමර්ථනම් ඒ මොකද? Tamange මන ඉන්ද්‍රිය තමා කුසල් කළා. අක්ෂරේ කඩා දාලා කුසල පැත්තට හොඳ පැත්තට හැරිව නරක පැත්තෙන් බේරලා ගත්තා. ඒ මොකද මේ මිනිස්යාට හොඳ හිතක් පහළ වේවා දූෂණය නොවන හිතක් පහළ වෙන්න තුමත් හොඳයි කිව්වේ. තව සංසාරේ කොහෙදී හම්බුණත් අපිට ලෝකෙට කරදරයක් නැහැ. ඒකේ ඒ මනේන්ද්‍රිය ක්‍රියාත්මක වෙලා කුසල පැත්තට හරවන්නේ. ඒකට දර්ශනයේදී අපේ නානා අදහසේ දර්ශනේ ආශ්‍රය කරගෙන මතුවෙන්න පුළුවන්. ඒකට මේ පුජ්‍යලයා කුසල කරන පුජ්‍යලයක් නම් නෑ ඒ කොටස නෙමෙයි. ඔබ හිතන්න ඕනේ මෙන්න මේ කොටස. මෙන්න මේ විදිහට ඔබ ගැන හිතන්න. ඒ ඇහැට වැටි දර්ශනය පිටු හිතන් නොදෙන්න මේ විදියටයි. අර විදියට හිතපු ඇති අර විද්‍යන දූෂණය කරන අයිතිවාසිකම් ලැබෙනවා. ඒක මේ විදියට කළොත් ඒකට ඒ ක්‍රියාව කුසල ධම්මා වෙනවා අකුසල ක්‍රියා වෙනවා මේකෙන් සකස් වෙන ශක්තිය කුසල ධම්මා දරන්නේ හොඳ දේවල්. ඒකට කනන්ට શબ્දයක් ඇහෙන ආග්‍රහණය රසයක් ස්පර්ශයක් ඔය හය පැත්තෙන්ම අපි ඔය කියන ආකාරයෙන් සිත පරිහරණය කළොත් ඒ පුජ්‍යලයා කල්ලා තියෙන මුළු දවසම කුසල. කුසල් ගන්නවා කියලා හිතා. ඉගන්නේ පාර යනකොට මේ වරින් බං උඹ කාලේ නැත්තම් මෙන්න මේ කාපා. ඉතින් ඒක එනියන් බක්තියක් අන්න කියලා මහා කුසලයක්. හැබැයි සමහර විට මේ ක්‍රමයේ හැටි ලකුසල් වෙන්න පුළුවන්. ඒක කොහොමද අකුසල වෙන්නේ කියන්නේ? අර මිනිහත් කතා කරන ආකාරය ඒ මිනිහට දෙන ආකාරය ඒ මිනිහ සලකන අප්පන් අස්සෙම අකුසල ස්වરૂප තියෙන පුළුවන් මාන්න අහංකාර ආදී මේ නිවිස අදහස් දෙන්න පුළුවන් සමහර විට ඒ කනගම මොකද බං මේ කවුරුත් නැද්ද ඔබට සලකන්න රස්සාවක් කරන්න බැයි ආදී වශයෙන් එළිය හිත දූෂ්‍ය කරන කතා කර කර අර බත් ටිකක් කන්න දීලා ඇති වැඩේ. බත් ටිකක් කන්න නොදී අර මිනිහා හිත සනසන්ද කතා කරන්න කුසල. අර හිඟන්නට බච්චාවට වඩා සපයි මහා මහසේ. ඒක නිසා හමු වෙන හැම හේකින් කුසල කුසල් කිරීමේ කියන මට්ටමට වැටෙනකොට අපේ ළඟ තැන්පත් වෙන්නේ කුසල ධම්මා හොඳ ධර්මයි. ඒ හොඳ ධර්ම වල වර්ධනේ සිද්ධ වෙන්නේ මොකද්ද? කුසල ධම්මාවල කාමය අදුකොත්. කාමය අදු කිරීමයි කුසල් වලින් කරන්නේ. කාමය අදු කිරීමේ කියන්නේ සාමාන්‍ය ඒකේ සාරවත් කරස ගැන හිතුවොත් අපි කැමති වෙන කිසි දෙයක් නැහැ. අපි කැමති වෙන කිසි දෙයක් නැහැ. ලැබෙන දේ එක්ක හොඳින් මම ජීවත් වෙන්න මම මට පුළුවන්. මම කැමති. මට හුරුයි. මම එහෙම තමයි කරන්නේ. මට ඕන විදියක් මේ ලෝකෙින් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ. මමත් ඉන්නවා ජීවත් වීම සඳහා ඉතින් ක්‍රියා කරන්න ඕනේ ක්‍රියා කරනවා ලැබෙන දේ මම සතුටු මට ඕන විදිය නෙවෙයි මට ලැබෙන දේ ඒ තමයි මගේ ආයිති අන්න එතන ඒ පුද්ගලයාගේ ඒ ක්‍රියාවෙන් ඒ සිතිවිල්ලෙන් දෙන්නේ මොකද්ද කාමයේ අඩුවීමයි කාමයේ අඩුවේවි කාමයේ අඩුවේවි ඔය ක්‍රමයෙන් සමාජයේ පීඩාජනේව අඩු කිරීම කුසල් කිරීම පීඩාජන අංශ බල බල කොතනින්ද මට සිදුවක් එන්නේ? අන්න අහවල් කෑල්ල වැටිලා සිදුවා. ඒක අත්කරලා මේ කරන්නේ. ඔන්න ඔහොම කරන මිනිහා කුසල ඒ කුසල ක්‍රියාවන් ක්‍රමයෙන් වර්ධනය වෙන සුද්ධ. ඔය කුසල ක්‍රියාවන් වර්ධනය වීමේදී අඩු වෙන කාමය ඔය අඩු වෙන අවස්ථා තමයි සෝහන් සකදාගාමි අනාගාමි හරියට කියලා කියන්නේ. එක එක අවස්ථා. එක්තරා ප්‍රමාණයක කාමයේ අදු වෙච්චාම යාට කියනවා සෝහන්. තවත් මට්ටමක් අඩු වෙච්චාම සතරදාස. ඊටත් වඩා අඩු වෙච්චාම අනාදාස. අක්කම නැති වෙච්චාම සාස. එතකොට දැන් මේ අය ගැන දැන් කල්පනා කරන්න. දැන් මේ වැටලා ඉන්න අනානාතරාතිරංග වල විශේෂයෙන් කර්ම පිළිසහ වැඩි. මේ මොකද්ද මේ කරන්නේ? අර කියන අකුසල ධම්මා වලින් කුසල ධම්මා වලට ජීවිතය හරවාගෙන. හරවන හැටි දැනගෙන දැනීම දිනු කරමු. මේ අකුසල ධම්මා කුසල ධම්මාවට හරවාගෙන සමාගයේ సంతානයේ සංසාර යනාදී මත් කාලය දුක් දුන්න කාමේ නැති කිරීමයි නැති කිරීමේ යම් සංවිධානයකටයි මේ ඔක්කොම සංවිධාන වෙලා තියෙන්නේ සකස් වෙන්නේ. ඒ යන ධර්ම සමාගයේ ජීවනෝ දැනගන්නේ කොහොමද? ඒ කියන්නේ දුක්ඛය නැතිකම යමකට සිත දෝෂණය නොවනකම යම් පමණද තියෙන්නේ ඒ පමණට තමන්ගේ කුසලයේ දිනු. පොඩ පොඩ යම් යම් වෙනස් වීම සුළු වේදන ඇති වෙන්න පුළුවන්. ඒ වේදන ඇති වෙන්නේ එච්චරටයි ආවේ කුසලයේ දිනු. ඒ කුසලය ඒ ආකාරයේ පරික්ෂණ පවත්තන්නේ. අර හය පොලකින් කුසල් කරන්න වගේ හැම වෙලේම පරීක්ෂණයක්. ඔය විදර්ශනාවේදී විදර්ශනාවේ කියන ඔය ක්‍රියාමාර්ගයේදී බැලීමයි පරීක්ෂණය දෙකක්සේ. තමා ඒ කලා හරිද? ඒ තෙරුවාවෙන් ලැබෙන ප්‍රතිඵලය පෙන්වන්නේ මොන මට්ටමද? විදර්ශනාවට ඒ දෙකම හොයන. කලා හරි හරි කිව්වේ ඒ ලැබෙන ඵලය නිසා. ඒකට විදර්ශනාව වාඩි වෙලා නෑ. ඒ මුළු මුළු ජීවිතේ අර විදිය කරන පුද්ගලයා ඒ කරන්නේ අවිදර්ශනාව. ජීවිතයේ තමන්ගේ සිතේ අර වට ගන්නා වූ ක්‍රම බලමින් එන පැති බලමින් ඇසින් කනින් නාසයෙන් දිවෙන් ශරීරයෙන් මොලේ හය පැත්තකින් එනේව බලමින් ඒ වාට පුළු පුළුවන් හැටියට හැබැයි මේක කරන්න නිවාඩුවක් ගන්න ඕන අර එහෙම නෙවෙයි නිවාඩුවක් කරන් මේක කරන්න බෑ කෙරුවට හරියන්නේ නැහැ මං කියන්නේ මිනිහෙක් වැන්දෝනියට ගහලා ගහගන්න ඉගෙන ගන්න බෑ එයා ඉතින් කකුල් හුරුවේ අත හුරුවේ හැමදාම වැලි ගෝලියෝ ගහන නෙවෙයි මිනිස් එක්ක ගහගෙන යවන ගහගන්නේ. අන්න ඒ වගේ සමාජයෙන්ම ඕන නරකුනේ සමාජෙනේ. ඒ සමාජයෙන්ම අපි හොඳ වෙන්නේ. අපි සමාජයෙන් දුක්ින්ද ඒ සමාජයෙන් අපි සැප වෙන්නේ. බුදුහාමුදුරුවෝ සමාජ වෙනස් කළේ නැහැ. සාක්ෂි ජනපදේ උන්වහන්සේ වෙන කොහටවත් හැන්නේ නැහැ. ඒ සාක්ෂි ජනපදේ එහි හිටියා කාල සීමාවක් යම් යම් දුක්ඛයික ස්වરૂපයන් තිබුණා සිදුවත් කුමරු කාලේ තාත්තගේ වැඩ අල්ලන්නේ රටේ තොටේ මිනිස්සුන්ගේ මේ ක්‍රියාමාර්ගය කොහෙත්ම අල්ලන්නේ ඒ වගේ දූෂණයේ විදි තමයි හිටියේ නමුත් බුද්ධත්වයට වලාවට පස්සේ ඒ ජනපදයේ ඉන්නේ කිසිම ගන්න ඒ මොකද උන්වහන්සේ දන්නවා ඒ මිනිස්සුන්ට එහෙම නොකර බෑ එහෙම කරන දැත්තේට ඒ මිනිස්සුන්ට දැන් කාකක් දැන් කාක් ගන්නවා කුකුලා කොටනවා ඒ මොකද උනා කියලා තියෙන්නේ. හොරක් දොස් කියන්නේ දෙයක් නැහැ කියලා දැනගත්ත බුදුරණපත්. ඒක නිසා එම ජනපදයෙන් උන්වහන්සේ ඊට පස්සේ බොහෝ සැපෙන් දොවක් ලැබෙත්ෙන් ගත කළේ අන්නේ. ඒක නිසා අපිට අපි දිනුනා සමාජ වෙනස් කරන්න ස්ථාන වෙනස් කරන්න දැන් මේ සමහරු මේක දෝෂ තියෙන එක කියලා ගෙවල් මාරු කරනවා. ඒ මිනිහත් එක්ක අර භූතයත් යනවා. භූතය යනවා. යانے යන තැන කවුද භූතයා? ඒ නියමයි වෙනස් කරන්නේ. ගේ නෙවේ. ඒ යන්නේ ඒ භූතය. විනදන කරද. ඒ විනලඟ තියෙන භූතය දෝෂාධින් කරපු ඇති ඕන හඩු මේක හිතියයි. කිසි කරදරයක් නැහැ ගොම ටිකක් ගන්න සුද්ධ බුද්ධ කරගත්තා. ඈ වාලේ ඉන්න ගත්තා මොකද ඉන්නේ නැහැ. මෙගත්තා කිසි කරදරයක්. මෙහාගේ සකස් වීම තියෙන්න ඕන හැටි. ඒ නිසා සම්මාදු කරන්න බෑ. ඔතනත් හොඳ වෙන්න ඕන අපිට ලෝක දහස. උත්තරාදිකින් සීතලයි දක්ෂිණාර්ධයේ සීතලයි. ඒකෙන් ඉන්න බෑ. ඒ දුර්ලකන් නිසා නමුත් හිත ජීවු කරපුවාම සෝන සීතල කියන්නේ. එතනත් මොකෙන්ද ලැබුම්? අර සිත කම්පණය කිරීමට අරකට යට වෙනවා හිත. නමුත් <clears throat> අර සිත ඒකට ඔරුසිදෙන් සාලේ මට්ටමට ගන්න පුළුවන් කුරුවක් අර පාලන ශක්තිය යට තියෙනවා. දැන් අර මවුන්ට් එවරස්ට් වල අන්තිම මිහි අයිස්නිජන හරි යෝගියෙක් ඉඳලා කියනවා අන්තක 102ට උන නංග උස්සේ නංග ඔයාගේ වටේ කොහෙවත් නැහැලු මේ කිසිම අයිස් කැල්ල ඒකත් විස්කම්ලේ කොච්චර දුරක් එයා ගිනියම් කරගෙන ඒ මොකද ඇත්තතාවකාලික වශයෙන් දිනෙච්ච පාලනයක් චිත්ත පාලනයක් කරගත්තා මේ ඉස්තර බලයක් මේ සිතට තියෙනවා. ඒ බලවන්ත සිත පාවිච්චි කරමින් තමයි අපි දුක් වෙන්නේ. ඒ දූෂණය වෙන හැටි මේ කිව්වේ. ඒක නිසා ඒ දූෂණ සත්‍යයෙන් දුක මුදවන්න නම් හැම වෙලෙම දූෂණ නොවි ඉඳ සිතට පුරුදු කරන්න ඕන. ඒකට කියනවා කුසල් කරනවා. සිත දූෂණ නොකර කර නොගෙන ඉන්න පුරුදු එකකට කියන්නේ කුසල් කරනවා. දූෂණය කරගන්න එකට කියන්නේ අකුසල් කරනවා. ඔය දෙකයි බේරගන්න ඕන. අන්නේ මේ එසේ බේරන්නේ කුජලයා අවදා හොයාගේ సంతානයේ ධර්ම ශක්තිය අව්‍යාකෘත බවට පත් වෙලා සියලු දුක් නැසා අමාමහ නිවන් දකිනවා. දැන් ඉතින් ඕන ප්‍රශ්නයක් ඒ අද තේලියද තිබු ඒ නිද්දේජික සූත්‍රය අද අවසానයි. ඒකට ඊට පස්සේ තවත් එකක් හැබැයි වෙසක් පහුවෙලා එන සතියේ ඊළඟ සතියේ තමයි පටන් ගන්න. ඒකෙන් දැන් ඕන ප්‍රශ්නයක් අහන්න බුණා ඕන දෙයකට. යවදේවත් නැහැ. ඒකමද අර එතකොට මේ සමාජ වාසයේ අර කර්මපතේ ඇලීම විසින් යන කොස්කත් කොස්කත කණ්ඩ රස නිසා එදා තම්බල කෑවා ඊළඟට ඒක තවත් කණ්ඩ නිසා කුණේන නිසා දුවේ දානවා වේලලවත් කන. ඒකට දැන් කොස්සට කෑමේ ක්‍රියාව කොස්සට රසයට ඇලීම නිසා ගෙනියන. යම් කිසි දවසක අනේ වය වැඩක් නෑ මහා වාත වැඩි ගන්න කෑම කියලා හිතුණා. කොස්සට එදා කන්නේත් නෑ කොස්සට වේලන්නේ. ඒකයි සබ්බේ සත්තා ආහාර ආහාරත්‍ය කියේ ඇලීමක් සිටේ ඇති වුණොත් ඒ ඇලීම සංවිධානය තවත් ඇලීම් වලට උපකාර කරනවා කියන එක. සබ්දේ සත්තා ඇලීම් පැවැත්ම ගෙනියන. එහෙම. නෑ මේ සාමාන්‍ය ප්‍රශ්නයක්. මේ මෙතන ප්‍රශ්නයක් නෙමෙයි ඒක. ඊළඟට මොකද ප්‍රශ්න? හොඳයි කියන්නේ දැන් දෙකක් සමය බෞද්ධයන්ට ඉතාම වැදගත් සමයක් තියෙන්නේ. දැන් අප්‍රේල් පළවෙනිදා මෝඩින් තෝරන දවසේ කියලා කියනවා. දැන් මෙතත් පොය ඥානවන්තයෝ තෝරන දවස. ඒක අපේ දවසේ මොහොතේ තෝරලා අයින් කළාට පස්සේ ඉතුරු වෙන ඥානවන්තයෝ ටිකයි උන්ට කේක් කන යනවා ශබ්දා. ඒකයි ඔය වෙන්නේ. මේ මොකද්ද ඥානවන්තයෝ කියේ? ඥානවන්තයෝ තෝරලා කියේ. ඒ තමා ඥානවන්ත නම් තමාගේ ජීවිතේ පිළිබඳව හරි වැරදි පේනවා නම් ඒ පුද්ගලයා ඒ දින වකවාම පාප කරනවා තමාගේ යහපත. යම් කිසි කෙනෙක් යහපතට තමාගේ ඒ දින වකවාම පාවිච්චි කරන්නේ එයා තමයි ඥානවන්තයා. ඒ මොකද ජීවිතේ පාවිච්චි කරන්න ඕන විදිහට එයා සකස් වීම නිසා අන්න ඥානවන්තයෙක් කියලා තෝරනවා. ත්‍රිසමයේ පින්වත් පිළිස පුළුවන් තරම්. ඒකත් දිනේ කියලා 아무ත් පින් සිද්ධ වෙන්නේ නැහැ. නමුත් ඒ දිනේ මේ පින්කම් වල කිරීමට බෞද්ධයන් යොමු වෙන්නේ මොකද? පව සිද්ධ වෙන හේතුන් එක්ක සම්බන්ධය පවත්කලා පව සිද්ධ නොවෙන්න හුරුවක් ගන්න පුළුවන් හොඳ දවසක් ඒක කාමික චේතන, දේශ චේතන, ඒ වාගේ මාන, ඊර්ෂ්‍යා, අහංකාර, ක්‍රෝධ, ද්‍රෝහ කොහොම වෙන්නේ? මොකද සාම සමූහයෙන් ඒ මිනිසාගේ ප්‍රවතුම දැකලා. ඒකේ ඒවා දැකද අර හොඳ පිරිසක් එක්ක සංවිධානය වෙලා මේක කරනකොට අරකට හොඳ පොහොරක් ඇතිවෙනවා. අන්න ඒකයි අපි ඒක මතක් කළේ. හොඳයි දැන් මේ අවස්ථාවේ කවුරුත් මේ නිබ්බේධික සූත්‍රය අහගෙන බොහෝම සැලසෙන්නටපත් වෙන්නේ ඒවා තෝරාගෙන තමන්ගේ ජීවිතයට ප්‍රයෝජනය ගන්න උනන්දුවක වෙන නිසා ඒකද සියලුම ලෝකපාලක සාසන පාලක ස්ථානයටත් අන්නේ ස්ථානවලට අපාවැසිරු කරන්නා ස්ථානවලට අධිජී සියලුම ජීවරාජ සමූහයාගේ පිහිට මේ සෑම ජනාතම ලැබීමක් වශයෙන් මේ ධර්ම විග්‍රහය උදාකාර නිර්වෘල්ල තමන් ප්‍රයෝජන ගන්න පුළුවන් ආකාර මේක ලබා ගන්නට ඒ පිහිට ලැබුණා කියලා කවුරුත් සතුටු වෙන්න ඕන. ඒ නිසා අපි මේ මේ ආකාරවලින් මේවා දැනගෙන ජීවිතෙන් කරන්නා වූ යන්තරම කුසල දෙයිනම් ඒ සියල්ලේ සීරම දිවිරාජ සමූහයා අනුමෝදන් වේ. තව තවත් මේ කුසත් ගුණ ධර්ම දිනු කර ගැනීම සඳහා මේ හැකි සහායක් කළ හැකි උපකාරයක් කරත්වා මේ දිවිරාජ සමූහයාටත් තම තමන් නමින් මෙසීමේ පරිලෝකීය මෞපියාදී ඥාති වර්ගයාටත් බොහෝත පින්නතුන්වත් ලෝසතුන්වත් තම තමන්වත් මේ ශක්තිය කාන්තේම සියලු දුක් නිවාලන්නා වූ නිර්වාණ ධර්ම අවබෝධයේ හේතු වේවා යන සිත ඇති කරගෙන එත්තාවතා චම්මේ කියන සම්මතම නිවන් සුව ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡම් වද්ධාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරෝග්‍ය සම්පත්‍ති සග්ග සම්පත්‍ති වේවච අතෝ නිබ්බාන සම්පත්‍ති මිනාතේ සමිද්දතු